teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකි සඳුනි මේ උරුදා දුනේ ඔබ අපි වාඩි වෙලා කල් බලන්නේ සිතිජ සංభాෂණ සම්භාගාරයට ඇතුල් වෙන. ඔබට මතකයි අපි නිරන්තරයෙන් මේක මතක් කරනවා සිතිජ මේ සංభాෂණ අවකාශයේ අපේ හදවතේ මනසේ ඉම් ධ්‍යානවත බලන ඒවා හරහා යන අවිනිවිදන ඒවා ගල් ගලවන්නට යෝජනා කරන කතාබහ. මේ කතාබහ ඔබ දන්නවා බොහෝ වෙලාට මම කරන්නේ මගේ තාම ළඟ මිතුරෙක් මිතුරියක් සමග අපි කතා කරන දේවල් එක්ක ඔබත් සම්බන්ධ වෙලා වෙන අතරේ අපි අපේ අතුලින් අදහසක් තියෙනවා මේක හුඟක්ම ළඟ හිත මිත්‍රව සමග හුමාරු කරගන්න දේවල් අපි හතරමං හන්දියක ඉඳලා ගිහිල්ලා කෑ ගහන දේවල්ම නෙවෙයි අපි හොඳටම සීමත්ව ඒ වගේම බොහොම සැහැල්ලු සිතින් කරන කතා බහක් තමයි මේ රාමුවේ තියෙන්නේ. අද මා සමග ඉන්නවා මගේ ඊටාම ළඟ හිත මිතුරියක් වගේම මා සමග කාලයක් එකට අපි එකට වැඩ කරමින් යන ගමනක යන ගමන් සගයෙක් නැත්නම් ගමන් චාරිකා සොහොයුරියක්. කුමාරි වෙල්ලගෙදර. කුමාරි ආයිබෝන්. ආයිබෝන්. මම කුමාරිත් එක්ක ඇත්තටම අද කතා කරන්න කියලා හිතුවේ අපි වෙනදා කතා කරන වගේම කතාවක් තමයි. මේ මොකටද අපි මේවා කරන්නේ කොහොමද මෙතනට ආවේ? මොකද්ද මේ පාරවල් වලට මේ අපි තෝරගත්ත පාරවල් පිටුපස්සේ තියෙන අත්දැකීම් මොනවද? ඇයි අපි මෙහෙම අපි මෙමින් ඉන්නේ අපි අපි වෙලා ඉවර නෑ පැහැදිලිවම නමුත් මේ අපි අපි වෙන කතාවේ මොන හරි ඇති මතක් කරන්න වටින සමහර රසවත් සමහරට තම කුතුහල ජනක සමහරට Tamanටම කුතුහල ජනක තව තව කල්පනා කරලා හිතෙන්න දේවල්. දැන් ඒ වගේ දෙයකින් තමයි මම හිතන්නේ අද අද අපිට වැඩසටහන ආරම්භ කරන්න පුළුවන් තැන මම මේ දවස්වල කුමාරි කුමාරිත් හොඳටම දන්නවා මමත් අර දේශන මාලාවක් කරමින් ඉන්නවා මහා හැරෝ හැරෝම නමින්. ඒක ගැනත් කල්පනා කරනකොට පේන මේ විද්‍යාවන් ගැන තියෙන අපේ තිබිච්ච මහ විශ්වාසය කාලයක් වෙනවා දැන් මේක බිඳ වැටෙමින් පවතින. විද්‍යාවන්ට ඔක්කොම පවරලා විද්‍යාවන් අපිව හැමදේම නිදහස් කරයි කියලා ආරම්භයේ තිබිච්ච විශ්වාසය සම්පූර්ණ වැටලා තියෙනවා. මේක සමාජ විද්‍යාවන් බේරලා තියෙනවා කියලා හිතුව බලනකොට ඇත්ත වශයෙන් 60 70 ගණන් වෙනකොට මෑන්හයිම් කියලා මහා සමාජ විද්‍යාඥයෙක් පොතක් ලිව්වා මේ Sociology of Science කියලා. ඒකෙන් යා කියන්න පෙන්නුවේ ඔය කිසිම විද්‍යාවක සමාජ විද්‍යාව පවා ඒවා අපි හොයාගන්න දේවල් අවසානයේ බලපුවම සාපේක්ෂයි. ඉස්සල්ලා හිතුවා මේ අපෙන් පිට එළිය ඔක්කොම නිකන් තියෙනවා අපි ගහක් ගලක් වගේ කිසි බලපෑමක් නැතුව මේවට සම්බන්ධ වෙනවා කියලා. නමුත් දැන් අපි දන්නවා මේ කියන දැනීම හරිම සාපේක්ෂයි ඒවා නිරීක්ෂකයට සාපේක්ෂයි ඒ සන්දර්භයට සාපේක්ෂයි අවසානයේ බලපම අන්තිමට ප්‍රයෝජනකුත් නැහැ වැඩ කරන්න ගම් තීරණ ගන්න ගම් නිසා මේ විද්‍යාත්මක දෙයක්ම නෙමෙයි ඇත්තටම සමහරවිට විද්‍යාව නොවැදගත් කියලාම කියනවත් නෙවෙයි විද්‍යාව අලුතෙන් හිතන්නත් පුළුවන් අපි අර එන අභ්‍යන්තරයේ අපි යන චලන වෙනස් වීම පිටපස්සේ තමයි විද්‍යාවක් තියෙනවා. අපි සමහරට හොයන උනොට තියෙනවා සමහර දැනට අපි දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි දේවල් එසේ නමුත් කිසියම් විදිහකට අපිටම තේරෙන අපිට පැහැදිලි කරගන්න පුළුවන් ආකාර මතුවෙන අපේ අත්දැකීම් දිහා ගැඹුරට අපි බලන්න පටන් ගත්තා. ඒ වගේ පුංචි රාමුවක් එක්ක අපිට කතා කරන්න පුළුවන් කියලාම හිතුවේ. කුමාරට ඇත්තටම අද මොනවද කියන්න හිතෙන්නේ මේ වෙලාවේ? නෑ ඒ ඒ කියපු දේවල් අහන් ඉන්නකොටත් මම බැලුවා මගේ ජීවිතේ මෙච්චර කල් ආපු ගමන ඔය කියන විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම කවුරු හරි මොනවා හරි සයන්ස් එකකින් මාව පැහැදිලි කරන්න උත්සාහ කරත් මට නම් හිතෙන්නේ ඒ වගේ පුළුවන් ඇති. නමුත් ඒ මගේ ජීවිත අත්දැකීම් මට වෙච්ච දේවල් මං මේ වෙච්ච දේවල් ගැන මට හිතුණ විදිහ ඒක ගැන මගේ ඇතිවෙච්ච හැඟීම ඒව තමයි අවසානයේදී මම මෙතෙන්ට ගෙනාවේ. ඒ වගේම මට හිතෙනවා මේ නූතන විද්‍යාවෙන් පැහැදිලි කරන්න ටිකක් කියන්නේ පොදුවේ සියලු දෙනාට මේක තේරුම් ගන්න අමාරු ඇති. නමුත් ඒකේ විද්‍යාවක් තමයි. ඒක විද්‍යාවෙන් මිනිස්සු පැහැදිලි කරලා තියෙනවා. මමත් මට ගෙනාපු හුරුවක් තියෙනවා කියලා. ඒ ඒ ගෙනාපු හුරුව විද්‍යාත්මක නෑ කියලා කාටවත් කියන්න බෑ. ඒක විද්‍යාවක් තමයි. නමුත් ඒක පොදුවේ පිළිගන්න විද්‍යාවට පටහැනියක් දෙන්න දන්නේ නෑ. නමුත් මම ගෙනාපු විදිහක් තියෙනවා. ඉතින් ඒ හැම එකකම ප්‍රතිඵලයක් විදිහට තමයි මම නම් මාව දකින්නේ. ඒ කියන්නේ එක දෙයක් කියලා කියන්න අමාරුයි. මං වැඩ මගේ වැඩවලට මගේ තියෙන අධ්‍යාපනික පෙළඹවීම ඊට පස්සේ මගේ දෙමෝපියන්ගෙන් මට ලැබිච්ච දේවල් මගේ මට වාසනාවකට වගේ මාව ආශ්‍රය කර මට ආශ්‍රය කරන්න ලැබිච්ච මිත්‍රයෝ යාළුවෝ මගේ ජීවිතේ මාට වෙච්ච වැරදීම් මෙහෙම තියෙනවා කුමාරි සමහරලාට ඔය නූතන විද්‍යාසා නූතන <laughs> යුගය ගැන බලද්දිත් හරි පුදුම සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ මනුෂ්‍යයන් මනුෂ්‍ය වර්ගය විතර බලනවාම මේ හිතන්න බැරි අනපේක්ෂිත මහා බරපතල මොනවාට සිද්ධියක් වෙනවා. හිතන්න ඕනේ යුරෝපයේ 1973 1300 ගණන් වල වෙච්ච මේ මහා මාරිය නැත්තම් බ්ලැක් ඩෙත් කියපු යුරෝපයේ මිනිසුන් භාගයක් මැරුණා. ඒක නිසාමත් මිනිස්සු තල්ලු වුණා තවදුරටත් අර පල්ලිය ගැන ලොකුවට විශ්වාසය තිබිච්ච විශ්වාසය පල්ලිය ගැන තිබිච්ච විශ්වාසය බිඳ බිඳ වැටෙන. ඒක එක්තරා විදිහට බලපෑම් කරනවා ඒගොල්ලන්ට අලුතෙන් හොයන්න පටන් ගන්න. දැන් අරක නෝන නම් මොනවද කියලා කවුරුත් ඇත්තටම දන්නේ නැහැ. ඒ වගේ සිද්ධි තියෙනවද පුද්ගලික ජීවිතේ අපිට වෙන්නේ? තියෙනවා තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ ඇත්තම කියනවා නම් ජීවිතේ මුළු කාලෙම මම ඒ වගේ ටිකක් බරපතල සිදුවීම් කීපයකට මුහුණ දෙනවා. ඒ ඒ සිදුවීම් මම හරි අවංකව සහ නිහතමානීව පිළිගන්න දෙයක් තමයි ඒ සමහර සිදුවීම් මං වගේ කෙනෙකුට නොවි වෙන කෙනෙකුට උනා නම් ඒවා ඒගොල්ලන්ගේ ජීවිතය එතනින් විශාල වශයෙන් පල්ලෙහාට ඇදගෙන වැටෙන්න තිබුණේ වා කියලා. නමුත් මොකක් හරි වාසනාවකට හෝ මගේ තියෙන හිතේ හයියට හෝ මම හරියට කියන්න දන්නේ නැහැ. ඒක තමයි නර කුමාර කිව්වේ තමන්ගේ මොකක් හරි අනිත් දේවල් පැහැදිලි කරන්න බැරි වෙන ගුණයක් කියලා. ගෙනාපු දෙයක්. ගෙනාපු දෙයක් තිබුණා. නම් කිසි දෙයක්. ඔව් හරි. ඒ ඒ නිසා මම ඒවා ඔක්කොම මගේ යහපත සඳහා සහ මගේ දියුණුව සඳහා භාවිත කරගත්තා. ඇත්තට මේක එහෙම කරගත්ත කරගත්ත බව දැනෙන්නේ දැන් තමයි. ඒ වෙලාවේ මට එහෙම මං එහෙම කරගන්නවා කියලා අදහසකින් කරේ නෑ. නමුත් මම මගේ ස්වභාවයෙන්ම මගේ තිබිච්ච නැගිටලා දුවන ගතිය. එක තැනක වැටුනහම නැගිටලා දුවන ගතිය <laughs> මම ඉතින් ඒක ඒක මට තිබුණා මං ඒක කරා. අපි මෙහෙම මං කැමති අතට මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්න නෙවෙයි ඒක වටපිටාව නිකන් කතා කරන්න පුළුවන්. හොඳයි දැන් ඔය සමහරට මිනිස්සු දන්නේ නැති වෙන පුළුවන් ලෝක මට්ටමේ මහා නායකයෝ. මම හිතන්නේ අපේ කාලේ අවුරුදු 20 අපේ ලෝක මට්ටමින් ලෝකෙට විශාල යහපත් බලපෑමක් කරපු නායකෙක් අවිවාදාත් අවිවාදාත්මකව බාරගන්න කෙනෙක් තමයි Mandela Nelson Mandela. Nelson Mandela දකුණු අප්‍රිකානු විමුක්ති අරගලේ හිටපු තරුණ නායකයෙක්. ඇෆ්‍රිකන් කොංග්‍රස් එකේ. දැන් ඔහු වැටෙනවා හීරේ. වැටෙන ටිකක් ත්‍රස්තවාදී වැඩ කරලා තමයි. <laughs> එතෙන්ද අවුරුදු 27ක් හීරේ ඉන්නවා. ඒ අවුරුදු 27ක් ඉරේ ඉඳලා එළියට එන මැන්ඩලා සම්පූර්ණ වෙනස් අතිශයම පරිණත පුදුමාකාර විදිහට දිනුන මිනිස්සෙක්. කියන්නේ හිරේ වැටිච්ච හැම මිනිස්සයම මැන්ඩලා වෙන්නේ අන්න ඒක තමයි මාත් හිතන්නේ මගේ ජීවිතෙත් එහෙම තමයි වුනේ කියලා. අපිට එහෙම සිද්ධියක් දෙකක් කියන්න කතා කරන්න මොන හරි. පුළුවන් පුළුවන්. සමහර ඒවා ඇත්තටම රසවත්ම නෑ. සමහර ඒවා ඇත්තටම රසවත්ම නෑ. ඒවා හරිම අභියෝගාත්මකයි. දැන් මම මම එක ටිකක් බරපතල උදාහරණයක් කිව්වොත් මම පුංචි කාලෙදී ඒක අපේ අපච්චිගේ රාජකාරී කටයුතු ආරෝම ගැන ගොඩක් කාරණා නිසා මේ යම් වෙලාවකදී අපච්චිට මාරු වීමක් අරගෙන යන්න වෙනවා පොළොන්නරුවට. එතකොට මං හුඟක් පුංචි නිසා මාව අපේ ආච්චම්මලා ගෙදර නවත්තනවා. ඒ මම නුවර. එතකොට නුවර ආච්චම්මලාගේ මහ ගෙදර නවත්තනවා ආච්චම්මලත් එක්ක. එතකොට දැන් ඒක මට ඒක නංගි හැබැයි ඉස්කෝලේ යන්නේ නැති නිසා එයාව එක්කන් යනවා. පොඩි ඔව් එයාව එක්කන් යනවා. දැන් මට ඉස්කෝලේ යන්න ඕනේ වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකට පහසුකම් නැහැ පොළොන්නරුවේ. ඒගොල්ලෝ වැඩි කාලයක් ඉන්න අදහසක් තිබුණෙත් නැති නිසා මාව එහෙ නැවැත්තුවා. ඒතර අවුරුදු 3ක විතර කාලයක් මම ඉස්කෝලේ යන්නේ එහෙ ඉඳලා. නුවර. නුවර ඉඳලා. එතකොට මට හිතෙනවා ඒක නම් හරි ලොකු අසාධාරණයක් මට කරපු කියලා. එතකොට එහෙම තමයි මට ඒක ඒ කුංචි කාලේ දැනුනේ. එතකොට මං ඒ ඒ ඒ හැඟීමත් එක්ක හරීම විශාල සටනක් කරන ඒ කොහොමද ඇයි මාව විතරක් එහෙම දාලා ගියේ කියලා. නමුත් ඒ ඇතිවෙච්ච අර මේ මොකද්ද තනිකමක් තිබුණා ඒ කාලේ. එතකොට දැන් ආච්චම්මා සහ ඒ පවුලේ අය හුඟක් වැඩි හිටි. ටිකක් මම මේ කිව්වට කමක් නැද්ද දන්නේ නැහැ නිකන් සම්ප්‍රදායික මුකක් සම්ප්‍රදායිකයි. එතකොට ගොඩක් අනිත් ඉන්න ළමයිත් එක්ක වැඩි සෙල්ලම් කරන්න අරේ මෙහෙත් මට යන්න දුන්නේ නැහැ. එතකොට <laughs> මම ටිකක් තනි වෙලා ගෙදරක නිකන් පොඩි හිර කූඩුවක ලක්ෂණ වගේකුත් ඒකේ තිබුණා. නමුත් ඒ ගමක තියෙන ඉතාම සුන්දර අත්දැකීම් ගොඩකුත් මට තිබුණා. දැන් මම ඒ ඒ අර ටිකක් ඛේදවාචකයක් වගේ අදටත් මතක හිටින ඒ සිදුවීමෙන් පස්සේ මම ඇත්තටම ටිකක් තනියම ජීවත් වීම ඒකෙන් ප්‍රගුණ කරගන්නවා. පුංචි කාලේ ඉඳලම මට මගේ වැඩ කරන්න කවුරුත් ඕනේ මට තනියට නිකන් අර දුක හිතෙන්නේ, පාළුවක් දැනෙන්නේ, අසහනයක් ඒව දැනෙන්නේ මං ඒව ඔක්කොම බේර ගන්නවා. ඒව බේර ගන්නව විතරක් නෙවෙයි. මගේ වෙලාව මම හරියට ස්වභාව ධර්මයත් එක්ක ගත කිරීම සඳහා ඒ පුංචි කාලේ ඉඳලාම මගේ ලොකු හුරුවක් ඇති වෙනවා. ඉතින් මට පවුලේ අනෙක් සියලු දෙනාටම වඩා මම දැනටත් අදටත් මට හොඳට මේ මම අවුරුදු එහෙම 30 40 ගානකින් එහෙම එකක් කරලා නැති වුණාට මට දැනුත් පුළුවන් ඒ නෙළුම් කවි, ගොයන් කවි වගේ ඒවා ඔක්කොම මට මතකයි. ඒ සුන්දර අත්දැකීමත් මට මතකයි. වට්ටි පෙට්ටි වියන විදිය මට මතකයි. ඒ වගේ දේවල් වල ගමක තිබිච්ච සියලුම ලස්සන සුන්දර දේවල් මට තාම හොඳට මතකයි. ඊළඟට ගමේ කෙනෙක් එක්ක කටයුතු කරන විදිය, කතා බහ කරන විදිය, විවිධ අදහස් තියෙන මිනිසුන් ඇසුරු කරන විදිය ඒවා මම විරුද්ධ වුණත් මම එකඟ නොවුණත් මම ඒවා මදසිනාසයිතව අහගෙන ඉන්න විදිහ ඒව ඔක්කොම මට හරි මේ හොද්දට පුරුදු වුණා ඒ කාලෙදි. ඒක මම හිතන විදිහට පස්සේ කාලෙක මගේ ජීවිතේ හරිම විශාල මේ ධනස්කන්ධයක් වගේ දෙයක් විදිහට මම සැලකුවේ ඒ ගමේ මගේ අත්දැකීම. ඒකෙන්ම තමයි මම ඉරපායන එක ලස්සනයි කියලා හිතන්න වටන් ගත්තේ. වෙල්යායක් ලස්සනයි කියලා හිතන්න වටන් ගත්තේ. ගමේ මිනිස්සු හරි සුන්දරයි කියලා හිතන්න වටන් ගත්තේ. මට හිතුණා මේ රටේ මිනිසුන්ගේ 80ක් දැනටත් තාමත් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඒ 80ක් මිනිසුත් එක්ක මගේ තියෙන ගනුදෙනුව හරිම සරල සුන්දර ඒකමිතික එකක් බවට පත් උනේම ඒ මගේ ඒ පුංචි කාලේ අර මං මුලදී හිතපු දුක්බර අත්දැකීම කියලා කියපු එකෙන් ඉතින් මං හිතනවා ඒක තමයි ඒ වගේ තව ඊට පස්සෙත් තව ඒ වගේ දේවල් ගොඩක් වුණා මගේ ජීවිතේ. ඒ ඒ ඒ හැම අත්දැකීමක්ම අවසානයේදී මම මගේ යහපත සඳහා ඔන්න ඔය විදිහට පාවිච්චි වුණා. ඒක ඇත්තටම කියනවා නම් කොහොමද වුනේ කියලා දන්නේ නමුත් නමුත් එහෙම වුණා. ඒක හරි රසවත් කුමාරද මං කපාට මේ අවලෝකනය කරනකොට මගේ කුඩා කාල ජීවිතේ දැන් සමහර සමාන්තරතාවයන් තියනවාද කියලා මට හුඟක් ලාඩ හිතලා තියෙනවා දැන් මේ මේ ටිකක් කිසි කිසි ප්‍රශ්නයක් නැතුව තනියෙන් ඉන්න පුළුවන් ඒ වගේම යම් කිසි පිරිසක් එක්ක ඉතාලම හොඳින් හොඳින් ඉන්නත් පුළුවන් ඒක විඳින්න මේ මෙන්න මේ කලාප දෙක කියන්නේ සාමූහික ලෝකයයි සම්පූර්ණ තනි පුද්ගල ඒකල එහෙම ලෝකයයි. ওই දෙකේම තියෙන පුහුණුව මිනිසෙකුට ඇත්තටම පිරෙන්න ඕන නේද කියලා මට හිතෙනවා. මගේ ජීවිතෙත් තියෙනවා යම් එක එක එක්තරා විදිහකට කියන්න පුළුවන් දේ හරි අනිත් පැත්තට වගේ. මගේ කුඩා කාලේ, ඊටාම පුංචි කුඩා කාලේ අවුරුදු 14 වෙනතරු අපේ පවුල හිටියේ අනුරාධපුරයේ තිසාවැව අසබඩ. ඒ කියන්නේ මෙහෙම බන්ට් එක නැගලා නැත්තම් වැය කන්ද නැගලා එහා පැත්තට ගියාම එහා පැත්තට වැව. දැන් මගේ ආකර්ෂණයක් තිබුණා අපේ මල්ලිලාගේ වෙන කාගවත් එහෙම තිබුණේ නැහැ. අපේ වටපිටාවෙත් මම මට එහෙම දැකුන්නේ මේ වැවට ගිහිල්ලා නිකන් ඉන්න ලොකු ආකර්ෂණයක් තමයි කුඩා කාලේ ඉඳලා ආපු කතන්දරයක්. ඒ තිසාවම ඒ කාලේ දැන් වගේ නෙවෙයි ඒ කාලේ මිනිස්සු ඒකට වතුරට බහින්නේ නැහැ, වාහන කොහොමඩක් දාන්නේ ඒක විශේෂ ආරක්ෂා කරා. මොකද වැව සුද්ධ වූ ජලය වගේ මුළු කලාපෙටම වතුර දුන්නේ එතනින්. ඉතින් ওই වැවට ටිකක් ඉඳන වෙලාවට වැවට බහැලා ඉන්නවා කියලා කියන කිසිම කෙනෙක් නැහැ. ඉතින් ඕකේ දවස් සමහර පැය ගණන් දවස් ගණන් ගත කිරීමේ හැකියාව සමහර පොතකුත් ගෙනල්ලා එහෙම එහෙම තිබුණා. ඔය වගේම ওই කුමාරී කීපයකට අනිත් පැත්තේ අත්දැකීම මට එනවා එන්නේ අවුරුදු 11 12 වගේ මට ශිෂ්‍යත්වයක් ලැබිලා ලැබිලා මම දාන ඉස්කෝලේට මේ සෙන්ට්‍රල් එකට ඒක කිසිසේත්ම නිකන් මට තිබුණ අනවශ්‍ය වැඩක් කියලා ගෙදර ඉඳලා ඉස්කෝලේටත් යන්න පුළුවන් යන්නත් පුළුවන් නමුත් විශේෂයෙන් තාත්තා හුඟක් කල්පනා කරලා ඇත්ත වශයෙන් තාත්තා උත්සාහ කරනවා මේ අනුරාධපුරෙන් පිට යවන්න අම්මගේ බලපෑම නිසා තමයි දැන් මෙහි අනුරාධපුරේම පාසලට දාන්නේ. ලොකු ක්‍රවුඩ් එකක් එක්ක කණ්ඩායමක් එක්ක මට ජීවත් වෙන්න සිද්ධ වුණා. මුලදී මට ඒක හරි වාතයක් දෙනවා. ප්‍රශ්නයක් විතර දැනෙන. හැබැයි මම ඉගෙන ගන්නවා අර මිත්‍රයෝ එක්ක ඇත්තටම සැහැණ විඳින්න සවස සෙල්ලම් කරන්න එකට වැඩ කරන්න නොයෙකුත් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ක්‍රමානුකූලව මම හිතන්නේ එක්තරා තුලනාත්මක එකක් වෙනවා පස්සේ කාලේ මම පිටරට ගිහින් අවුරුදු 10ක් ඉන්නවා. ඒක සම්පූර්ණ කිසිම ඊටම හොඳට ලස්සනට ඒක තනියම ජීවිතේ ගන්නත් විඳින්නත් අනිත් පැත්තක ජීවත් වෙන්න මම හිතන්නේ ඒකත් අවශ්‍ය ඒක දැනගෙන දෙන්න ඕන පුහුණුවක් දෝ කියලා හිතනවා අපේ දරුවන්ට. ඒක ඇත්තටම මම හිතන්නේ යමක් නැති වුනහම ඒකේ අගය හොඳට දැනෙන්න ගන්නවා. එතකොට දැන් මේ සියලුම දේවල් අපිට අර යම් බැලන්ස් එකක් ඇතුව මේව ඔක්කොම ජීවිතේ හොඳ දේවල් කියලා යමක් නැති වුණු මොහොතේදී ඒ නැතිවීම පිළිබඳ එකෙන් ඒකේ තියෙන වටිනාකමයි අපිට තේරෙන්නේ. එහෙම නැතුව ඒක පිළිබඳ වෙන ඒක කරපු අය ගැන ප්‍රශ්නයක් ඒවා ඒව නෙමෙයි. ඒකයි මම කියන්නේ අර එකම જાති අධ්‍යක්ීම් දෙකක් මිනිස්සු දෙන්නෙකුට ලැබුණොත් ඒ දෙන්නා හැසිරෙන්නේ දෙවිදිහකට. කොහොම දෙවිදිහකට? දෙවිදිහකට. ඉතින් වාසනාවකට වගේ මගේ ජීවිතේ අර මං ගෙනාපු දේවල් මොනවා හරි අර විග්‍රහ කරන දේවල් තිබුණ නිසා ඒක හොඳ විදිහකට මම බේරගත්තා සම මට දැන් හොඳට දැනෙනවා මම තනියෙන් ඉන්නත් දන්නවා ඒ තනියෙන් ඉන්නකොට මට තේරෙනවා අනික් අය සිටීමේ වැදගත්කම හරිද එතකොට මේ දෙකම මට එක හා සමාන පහසුවකින් විඳගන්න පුළුවන් වීම ඒක හරි වාසනාවක් විදිහට හිතනවා ඒක පුහුණුවක් සහ කෙනෙකුට ලැබිය යුතු දෙයක් කියලා හිතනවා. ඔව් දැන් අර අද කාලේ වෙනකොට මේ මම මම හිතන්නේ ඒක අවශ්‍ය ඉතරා කාලෙකින් පස්සේ විශේෂයෙන් ඕන වෙනවා. ඔය තනි කියලා අදහස් කරන්නේ අර හුදකලාව අවශ්‍ය වෙන්නම පටන් ගන්නවා වැඩ කිරීම සඳහා. කියන්නේ නිර්මාණශීලීත්වය වෙනත් දේවල් සඳහා. ඒ හුදකලාව අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. මොකද මට හිතෙන එක දෙයක් තමයි ලංකාවේ ආයේ එක්තරා ආකාරයකට සමහර අද ඒක ප්‍රශ්නයක් වශයෙන් තියෙන හුදකලාව ඉන්න දන්නේ නැති මිනිස්සු කොටසක් ඇතේම් පවතන. ඒක නම් සම්පූර්ණ ඇත්ත කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි ඒක ප්‍රශ්නයක් විදිහට මම හිතනවා. විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාලා සහ වෙනත් දේවල් නිසා හැම වෙලාවකම මේ වැඩක යෙදිලාම ඉන්නේ. ඇයි කණයි බුක් කරලා තියන්න ඕන ඔය කාට හරි බාර දීලා තියන්න ඕන. මේ තනියම ඉන්න බයයි වගේ ගතියකුත් තියෙනවා. ඒක හිස් ගතියක්, පාළු ගතියක්, නොසන්සුන් ගතියක් දැනෙනවා. මම ඒක තමයි ඒක ආධ්‍යාත්මික ප්‍රශ්නක තමන්ට උදකලාව ඉන්න කෙනෙකුට විතරයි තමන්ට තමන්ව හම්බ වෙන්නේ. අභ්‍යන්තරික වශයෙන්. තම මුණ ගැහෙන්නේ මුණ ගැහෙන්නේ නැහැ කවදාවත්. අර සද්ද ඇතුලේ ඇහැට වැටෙන දේවල් ඇතුලේ දිගටම යන ගණන් කිසි කෙනෙක් නැවත කිසි විටක නැවතිලා හැරෙන්න බෑ. ඇත්තටම අපිට මොකද මං ඇයි මෙහෙම ඉන්නේ මං කවුද මට මොනවද ඕනේ මං මගේ විදිහ මොකක්ද මම මේවා ඇත්තටම කරන්නේ ඇයි මේවා සමහර ඒවා මම නොකරන්නේ ඇයි ඒ ප්‍රශ්න ඒ කියන්නේ දැන් අපි ජීවත් වෙනකොට අනිත් අයත් අපෙන් අහනවනේ. ඒවට උත්තර අපිට හම්බ වෙන්නේ අර නිශ්ශබ්දව අපි ඉන්න වෙලාවට. ඇත්තටම මේ වෙලාවේ තමයි. ඒ කියන්නේ තමන්ව හම්බ වෙන වෙලාව. ඒක තමන්ට තමන් හම්බ වෙන්නේ නැත්නම් අත් වශයෙන් ඒක හරියම කනගාටුදායක තත්ත්වයක් කියලා මම හිතන්නේ. ඒ වගේම මිනිස්සු විශේෂයෙන්ම මාධ්‍ය කරපු ගැටලුවක් ප්‍රශ්නයක් ඒක මාධ්‍ය වෙළඳාම් විසින් කරපු දෙයක් මිනිස්සු හැමදේශම විශේෂයෙන් ගෘහස්ත වින්න අයගේ බොහෝ වෙලාට අවාසනාවට ගැහෙනු අය ලංකාවේ. ඒගොල්ලන්ගේ ඇහැයි කනයි මිලට අරගෙන ඉවරයි. එයා <laughs> බුක් කරලා තියෙනවා. ඉතින් මේ ඇයට බැරි වෙනවා විනාඩි 5ක් නිහඬව ඉන්න මොන හරි හැට වැටෙන්න ඕන මොන හරි කනට වැටෙන්න ඕන නැත්නම් තමන් ගෙදර වැඩෙන් මොකද එක්ක රේඩියෝ හරි එක්ක ටෙලිවිෂන් එක හරි දාගෙන තියාගෙන ඉන්න ශබ්ද තියෙන්න ඕන වගේ එකකට ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ ඒක මේ හරි බහන කරන්න එකක් භයානක සහ දුක්බර තත්ත්වයක් දුක්බර තත්ත්වයෙන් භයානක තත්ත්ව දෙකම තියෙනවා ඉතින් මම බැලුවේ කුමාරය ඇත්තටම මේ නිශ්ශබ්දතාවයේ වැදගත්කම කියලා මම හිතන්නේ මාතෘකාවක්ම තියෙනවා ලොකු මාතෘකාවක් අපිට කතා කරලා ඉවර කරගන්න බැරි වෙන තරමේ මගේ ජීවිතයත් හැරිලා බලනකොට මට ඒක අති දැවැන්තව වැදගත් වුණා කියලා හිතෙනවා අනිත් අපේ සාමූහිකව ප්‍රජාව නැත්නම් පවුල ඒ ඇතුලේ තියෙන ලොකු කතා බහ ඉවරයක් නැති කතා බහ සමහරට ඒක වැද්දි ඒ දෙකම අර ඒ කලාප දෙකේ මම කොහොමද මෙහෙම ඔය නිහඬතාවය කුඩා කාලේ ඉඳලා අපි එනකොට අපිට අපි නිහඬව ඉන්න වෙලාවල සිද්ධ වෙන දේවල් නොකුත් දේවල් තියෙන්න පුළුවන්. ඔව් රටාවකුත් තියෙන්න පුළුවන් ඉස්සරට වඩා අද අපි නිහඬ වුණාම අපි කරන දේ නේද? සමහරට අපි දැනුවත්ව කරන සමහරට පුහුණු වීම තියෙනවා කියන්නේ නිහඬව ඉල්ලාසෙන්. පුංචි කාලේ තිබුණේ සමහරට එක කෝප් අප් කරගන්න ඕන දැන් කවුරුවත් නැහැ. <laughs> ඒ වගේ නමුත් ඊට පස්සේ ක්‍රමානුකූලව අපි නේද? ඒක අගැයීමට යනවා. මගේ ජීවිතේ තියෙන තිබිච්ච දේ තමයි මම කුඩා කාලේ නිහඬව හිටියේ බොහෝ වෙලාවට වැවට ගිහිල්ලා. මට ඕන තරම් දේවල් තිබුණා මම දන්නේ නැහැ වෙලාව යනවා. ඇත්තටම වෙලාවනේ දන්නේ අම්මා වෑකන්දට වෙලා කෑ ගහන්න <laughs> ඕන ළමයෝ එන්න කන්න කියලා. මොකද එච්චර පුංචි ළමයෙකුට දේවල් දකින්න බලන්න ඇහෙන්න දේවල් තිබුණා මම නිකන් ගිලිලා වගේ හිටියේ. අද මගෙන් ඇහුවොත් ඔයා මගෙන් ඇහුව මොනවද වැවේ කරේ කියලා මම ඇත්තට මට කියන්න දෙයක් නැහැ. <laughs> කරපු දෙයක්වත් නැහැ නොකරපු දෙයක්වත් නැහැ. එච්චර රසවත් අතන ඒ කියන්නේ පොට්ටක්වත් ඒකේ කාංසාවක් කම්පාවලක් මොකක්වත් නැහැ. කොහොමද පුංචි කරද අර ටිවිච් මං කිව්වා අර පුංචි හිරගෙදර අර සුන්දර හිරගෙදර එහෙමත් නමුත් එතන හුඟක් වැඩි හිටියෝ හිටියයි කියලා කිව්වනේ ඒ මත නමුත් මම හිතනවා අවංකව කතා කරොත් ඒගොල්ලෝ මාත් එක්ක රිලේට් වෙන විදිහ. එච්චර හොඳින් දැනගෙන හිටියේ නෑ කිය. ඒ නිසා අර මම අනිත් එක මගේ ස්වභාවයෙන්ම මොකක් හරි කිසියම් වෙනසකුත් තිබුණා මම චුට්ටක් සීමාව ඉක්මව දැන් අර <laughs> ගෑනු ළමෙක් විදිහට ජීවත් වීම පොඩි පොඩි උනත් ගෑනු ළමයෙකුගේ තියෙන ඕනේ චර්යාවන් පිළිබඳව ඒගොල්ලන්ට අදහසක් තිබුණා. ඒ අදහසෙන් නම් නෙමෙයි මං හිතියේ කොහොමදත්. ඒ සීමාව පැනලා. ඒ සීමාව මට පැනලා නෙමෙයි ඒ සීමාව මට තේරිලා තිබුණේ නැහැ. මම ඒක ගැන කිසිම හැඟීමකින්වත් තොරව මම නිකන් ඔහේ මගේ පාඩුවේ හිටියා. මට හිතුණාම මෙතන ඉඳන් බලාගෙන ඉන්නකොට මම මට හිතුණාම ඇවිදගෙන යන්න වෙල්ලායි දිගේ මම ඉතින් දාලා යනවා. එතකොට ඒක නොකළ යුතු දෙයක්ද? ඒව මොනවත් මට තේරෙලා තිබුණේ නැහැ. ඒ කාලේ මගේ ඒ හුදකලාව සහ ඒ තනියම ජීවත් වීම ඇතුලේ ඒකේ సౌందර්යය පිරීලා තිබුණා කියලා තමයි මගේ අදහස. ඒක නිකම්ම හිස්තැනක්ම නෙවෙයි. ඒකේ ලස්සන දේවල් ගොඩක් පිළිලා තිබුණා. ඉතින් ඒ කියන්නේ මම පුංචි කාලේ මට ඉතින් මිනිස්සු එක එක කතන්දර කිව්වා මම ඒ කතන්දර කට අරගෙන අහගෙන හිටියා ඊට පස්සේ ලස්සන ඉරපායන දර්ශන ගොයන් අර ගල නිලන දර්ශන ගොයන් කපන දර්ශන කුඹුරට ඇඹුල ගෙනියන දර්ශන ඒව ඔක්කොම අපේ ගෙවල් සිද්ධ වුණා ඒ තේ ගෙනියනකොට මම තමයි තේ පෝච්චිය උස්සගෙන යන්නේ ගිහිල්ලා තේක පෙරලගෙන මම තමයි වැටෙන්නේ ඉතින් ඒ ඔක්කොම ඒවා ඒවා මම කාර්ය බහුලව හිටියා. තනියම හිටියා වුණාට ඒක ඇතුලේ මගේ විශාල මේ කැමැත්තක් ලස්සනක් ආකර්ෂණයක් වැඩ කෙරුවා. ඒ ඒක නිකම්ම හිස්තරක්ම නෙවෙයි. ඒක තමයි මම හිතන්නේ කුමාර අපි කාලේ ඉවරයි නමුත් මට ඒ කියපේ එකපාරට නිකන් දැනෙච්ච දෙයක් තියෙනවා වැදගත් දෙයක් කියලා කුමාරගේ කතාව අපි බලද්දී එකක් මේ ගැහැණිය කියන කතන්දරයේ ඒ රාමු ඒ කුඩා දැරිය දැනගෙන හිටපු නැති එක තමයි දැන් ලොකුම වාසනාවක් කියලා. ඒක නිසා වෙනසක් නැතුව මිනිසෙක් විදිහට කුඩා මනුස්ස දරුවෙක් විදිහට වටපිටාවත් ගනුදෙනු කරන්න හැකියාව ලැබුණා අර මම හිතන්නේ ඒක තමයි දෙවිච්ච ලොකුම භාග්‍ය කියලා මට හිතෙන්නේ. අපේ කාලය අද අවසానයි අපි අයවන් කියලා කියන්න ඕන අපිට අද වැඩසටහනට තාක්ෂණික සහයෝගය දුන්නා ටියුලින් ජයනාත් ටියුලින්ටත් ස්තුතියි බොහොම ස්තුතියි සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක